ඉමා චතුරාරක්ඛා වික්ඛු භාවේය සීලවාති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ සංසාරික සුවපත්භාවයට පත් වෙන්න විඳින දුක් නැති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකෙන්ද අපි කවුරුත් කල්පනාවට ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ කියලා. ආ ධර්මය දැනගෙන විතරක් මදි. ඒ දැනගත්තු ධර්මය අපේ ජීවිතයෙන් අපේ චිත්තසංතානයෙන් ආ ඇකරණාසය දිව ශරීරයෙන් අරමුණු ගන්නකොට මේ ලෝකය පිළිබඳව ඒ ධර්මානුකූල සිතුවිලි අපේ අතුලාන්තයෙන් නැగిලා එන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඒත් ඒක ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැත්නම් අපි මේ ලෝකයේ තියෙන අරමුණු වල මුලා වෙලා කර කියා ගන්න දෙයක් නැතුව අනිත්‍ය දේ නිට්ටයයි හැඟීමෙන් අනාත්ම දේ ආත්මයයි හැඟීමෙන් දුක් දේ සැපයයි හැඟීමෙන් කටයුතු කරමින් විශාල ව්‍යසනකාරී තත්යකට පත් වෙනවා. වැරදි දේ නැති දේ තියෙන විදිහට දැනিলা හැමදාම යම්කිසි වැරදි සිතිවිලි මාලාවක ජීවත් වෙලා අන්තිමට මැරලා යනවා. මේ පීඩිත සිතුවිලි වලින් අයින් වෙලා ජීවිතයේ සුපත්භාවයට පත් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න වෙනවා. නැත්නම් අපිට සැනසෙල්ලෙන් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ අය පැහැදිලි අරමුණක් පෙරදරි කරගෙන තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව ආරම්භ වුණේ. එහි සතර කමඨාන පිළිබඳ කරන සාකච්ඡා කීපය තමයි මේ දිනවල මේ ඉද වෙමින් තියෙන්නේ. මරණානුස්මතිය අසුභානුස්මතිය වගේම මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතිය කියන මේ සතර කමඨහණයෙන් අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳවයි. අද අපි බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව ගැන කතා කරගෙන ඉන්න ගමන්ම මෛත්‍රිය කියන්නේ මොනතරම් උතුම් හැඟීමක්ද කියලා පසුගිය දේශනාවලදී අපිට කොතර අපහසුයෙන් වර්ධනය කරගන්න ඕන හැඟීමක්ද කියලා චේතනාවක්ද කියලා පසුගිය දේශනාවලදී අපිට හොඳට පැහැදිලි වුණා. තවත් ඒ පිළිබඳ කතා කරන්න තිබියදීම අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් නිවන් දකින නිවන් දකින කෙනෙක් විදිහට නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් විදිහට අපි සපුරාගත යුතු හැකියාව දක්ෂතාවය මොනවද කියලා දේශනාවේ සඳහන් වෙන ආකාරයට කරුණු කිහිපයක් සාකච්ඡා කරනවා මේ ධර්ම දේශනාවේ දේශනා මාලාවේ සැරෙන් සැරේ සැරෙන් සැරේ අපි මේ වගේ ධර්ම කරුණු සාකච්ඡා කරනවා ඉතින් අද දවසේ අපි කල්පනා කරා මෛත්‍රී භාවනාව ගැනම සඳහන් කරපු දේශනාවක් තියෙනවා ඒක අපි කවුරුත් දන්න දේශනාවක්. ඒ තමයි හැමදාම මුමුණලා කියන කර්ණිමේස කුසු දේශනාව. කර්ණිමේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳවයි. හැබැයි මේ දේශනාවට ප්‍රථමයෙන් කර්ණිමේ සූත්‍ර දේශනාවට ප්‍රථමයෙන් සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ යම් කාරණා කිහිපයක්. මේ කාරණාවන් තමයි කරණීයමත් කුසලේන යන්තං සන්තං පදං අபிසමෙත්ත. ඒ සාන්ත වූ නිර්වාණ පදයට පත්වීම සඳහා කරණීය මත්ත කුසලේන අත්ත කුසලය මග්ද ඒ රත්තරපත් වීම සඳහා කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිසමෙත් ඒ උතුම් වූ සාන්තෝ නිර්වාණ පදයට පත් වීම සඳහා කළ යුතු නොකළ යුතු දේ කුසල කියන්නේ කළ යුතු නොකළ යුතු දේ මොනවද කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා කර්ණීය මත්ත සූත්‍රය ලෝකේ තියෙන අමාරුම වැඩේ කෙනෙකුට කරන්න පුළුවන් අමාරුම වැඩේ මොකක්ද? නිවන් දකින්න එකයි. එහෙනම් හිත පාලනය කරන එක අමාරුයි. ඒකෝර හිත සම්පූර්ණයෙන් කෙලස් වලින් අයින් කරනවා කියන එක හොඳටම අමාරු දෙයක්. එතකොට ඒ අපහසු දෙයක් සිද්ධ කරන්න නම් ආ දක්ෂ කෙනෙක් වෙන්න ඕනද නැද්ද? ලොකු දක්ෂ කෙනෙක් වෙන්න ඕන හැම පැත්තෙම තමන්ගේ සිත හැම පැත්තෙම ආරක්ෂා කරගෙන කේස් වලට යන්න නොදී ආරක්ෂා කරගෙන කටයුතු කරන්න පුළුවන් තරම් ඉතා දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. අන්න ඒ එහෙම දක්ෂ කෙනෙක් බවට පත් වෙලා පත් වෙලා පත් වෙන්න ඕනේ මේ වගේ විශාල අපහසුම කාරණාවක් සිදු කරන්න. එහෙනම් එවැනි දක්ෂයෙකුට අනිත් ඒවා ගැන කවර කතාවක් නේද? දැන් කර්ණිමෙත් සූත්‍රයේ තියෙන කාරණා කිහිපයක් පිළිබඳව අපේ අවධානය යොමු වෙන්න ඕනේ. කර්ණිමෙත් සූත්‍රය හැබැයි තියෙන්නේ මෛත්‍රී භාවනාව සිද්ධ කරලා. මේ මෛත්‍රී භාවනාවෙන් පස්සේ දික්තිංච අනුකගබ්බ සීලවා දස්සනේන සම්පන්නව කාමේශ විනයේ ගිය දන්නයි ධාතුගබ්බ සීයම් පුනරිතය ගැබකට ළඟින් දෙන්නේ නැති වෙන විදිහට જાතිය සය කරගන්නවා අනිමෙත් සූත්‍රයෙන් තමන් ළඟා කරගත්ත ඒ උතුම් චිත්තය යොමු කරන්නේ කොහෙටද? දස්තන සම්පත්තිය ලබා ගැනීම සඳහා කියන්නේ සෝවාන් වීම සඳහා. නැත්තම් දික්ටි විසුද්ධිය සඳහා. නාම රූප පරිච්ඡේද කරගෙන මේ අපේ බලාපොරොත්තු වෙන දේ තමයි හොඳින් තමන්ගේ හිත එකඟ කරගෙන ඒ එකඟ කරගත්ත හිතෙන් අපිව තේරුම් ගැනීම සඳහා ඒ හිත යොමු කරවා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ අපිට. එතකම්ම විදර්ශනාව කියන එක වැඩෙන්නේ නැහැ. දැන් බලන්න ලෝකය අවබෝධ කරගත්තොත් නිවන් දකිනවා. ලෝකය අවබෝධ කරගත යුතුව තියෙන්නේ කොහෙන්ද? ඇහෙන්ද? කනෙන්ද? නාසයෙන්ද? දිවෙන්ද? ශරීරයෙන්ද නැහැ. අපේම හිතකින්. අපේ හිතෙන් ලෝකය අවබෝධ කරගන්න ඕනේ. එතකොට අපේ හිතෙන් ලෝකය අවබෝධ කරගන්න අපි උත්සාහ කරනකොට මොහොතකට හිතලා බලන්න ලෝකේ ලෝකේ කියන්නේ එතකොට මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ලෝකේ ලෝකේ කියලා පනවනවා මේ බඹයක් විතර වෙච්ච ශරීරය. එහෙනම් දැන් අපිට තියෙන්නේ අපේ හිතෙන් කාව අඳුර ගන්නද? තමන් අඳුර ගන්නයි. නේද? අපිට වෙලා තියෙන්නේ අපි මේ ඉපදලා තියෙන අපේ කය පිළිබඳ ඇත්ත తත්වයවත් හිත පිළිබඳ ඇත්ත తත්වයවත් අපි ධරින් දන්නේ දන්නේ නැහැ. අන්න ඒක අවබෝධ කරගන්න අපේ හිත ඉඩ දෙන්නේ නැහැ අපිට. මොකද කරන්නේ අපේ හිත? අපි ඒක අරමුණගෙනගෙන ඉන්නකො මම මේ කය අවබෝධ කරගන්නවා කියලා ඒක අරමුණක ඉඳ හදනකොට වේගෙන් දුවනවා හැමතැනම දුවනවා. අන්න එතකොට කවදාකවත් අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ධර්මය අවබෝධ කරගන්න මේ දුවන හිතත් එක්ක. ඉතින් මොන මොකද මේ කොහෙද කොහෙද මේ වැඩිපුර දුවන්නේ? කැමැති තැන්වල දුවනවා අකමැති තැන්වල දුවනවා. කැමැති තැන්වල අකමැති තැන්වල දුවනවා. එහෙම නැත්නම් මොකද කරන්නේ? නේද? පොඩ්ඩක් නැත්තම් ඇකිලෙනවා. හිත ඇකිලිලා කිසි දෙයක් කරගන්න විදිහක් නැති වෙන්න ඇතුළට ඇකිලෙනවා. එහෙම නැත්තම් පංචකාම සම්පත්තිය විසිරෙනවා. මේ වගේ නොයේකුත් ආකාරයේ තැන් තැන් වල තැන් තැන් වල ළඟින්ද බලාගෙන ඉන්න මේ හිත එකතෙන් කරලා සකසුරුවන් කරලා ගන්න ඕනේ. ඒක දක්ෂයෙක්ගේ වැඩක්. දැන් ඉතින් දැන් අපි මෙහෙම කියන්නකෝ. හැඩ පහරකට අහුවෙච්ච කෙනෙක් පල්ලෙහාට ගලාගෙන යන්න නිකන් වැඩි උත්සාහයක් ඕනද? නේද ගංගක ගහගෙන යනවා නම් ඉතින් පල්ලෙහාට ගලාගෙන යන්න. නමුත් දක්ෂ කෙනෙක් මොකද කරන්නේ? උඩ පැත්තට පිනලා ගොඩ වෙනවා. අන්න ඒ වගේ පල්ලෙහාට ගලාගෙන යාමට විරුද්ධව ගලාගෙන යන දක්ෂ වෙන්න ඕනේ මේ. ඉපදෙච්ච දවසේ ඉඳන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ලැබමින් සතුටු වෙන්න මොකක් දක්ෂ වෙන්න දෙයක් තියෙනවද? නේද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් සතුටු වෙන්න අමුතුවෙන් දක්ෂතාවයක් ඕනේ නැහැ. පුංචි බලු පැටව හිටන් කොහමද ඉපදිච්ච ගම? එතන ඉඳන්ම මොකද කරන්නේ? කිරි ටික බොන එකේ ඉඳන් ඔන්න ඇහැට පේන රූප, කන්ට යන ශබ්ද, නාසයේ දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, ශරීරයේ දැනෙන පහස කියන ඒවට ත්‍රිසංගත සත්ත්ව පව පුංචි කාලේ නම් සංවේදී. ඉතින් ඔක්කොම මොකද කරන්නේ? අන්න ඒ වාගේ මත සඳහා පැවතිලා ගත කරන ජීවිතයක් ගත කරනවා මිසක් ඊට එහා මොකක්වත් හිතන්නේ නැහැ. අපි ඔක්කොමත් එහෙමයි. අපි ජීවන ජීවිතෙත් ඒ වගේ ඔහේ මේ ඉතින් ඒවටම ඇලී ගැලී තියෙන මේ හිතින් ගලවා ගැනීම සඳහා අපිට ලොකු දක්ෂතාවයක් හැකියාවක් තියෙන්න ඕන මොකද අර ගමේ කතාවක් තියෙන නේද ලාහට ගෙම්බ එකතු කරනවා වගේ කියලා ඒ වගේ එක පැත්තකින් ගලවගෙන අනිත් පැත්තට තල්ලු කරගන්න හිත එක අරමුණක තියාගන්න උත්සාහ කරනකොට පොඩි පොඩි තැන්වලින් පවා සියුම් සියුම් තැන්වලින් පවා මේ හිත කොහේ හරි ගිහිල්ලා මොකද කියන්නේ මේ දැන් බනහනකොට මොකද වෙන්නේ මගේ දිහා බලාගෙන මං කියන දේ අහගෙන ටිකක් වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? කියන ඒවා ඇහුනෙත් නෑ, වුණ දේවල් දන්නෙත් නෑ, මෙයා කොහෙද ගියේ? කැමති තැන්වල අකමැති තැන්වල ඉක්මනට ඉක්මනට වේගෙන් වේගෙන් යනවද නැද්ද? ඉතින් අන්න එහෙම එක අඩුම ගානේ කියන දේ ගැනවත් එක දිගට අවධානය යොමු කරගන්න අපහසුකම් තියෙන අපිට එක දිගට මේ ශරීරයට අවධානය යොමු කරලා හිත එක අරමුණක හැම පැත්තකින්ම ආරක්ෂා කරලා තියා ගැනීම දේශපාසු වේද. gedarak පිළිවෙලකට තියාගන්න අනිත් අයත් එක්ක එකතු වෙලා ඉන්න gedarak පිළිවෙලකට තියාගන්න එක ලේසියි. ඇයි ඒ කට්ටිය ඇඩි කරනව නේද කි? Taman තනියම ඉන්න කාමරේ පිළිවෙලකට තියාගන්න එක. වැඩ කරන කෙනෙක් නම් ඒක ටිකක් අමාරුයි. වැඩ කරනකොට එක එක එක එක තැන්වල අන්තිමට සමහර අය දැකලා තියෙනවද? අපි පාඩම් කරන හැම සමහර ළමයි වැඩ කරගන්න අය, ගෙවල් වල ඉන්න සමහර අය. මොකද වැඩේ? ගිනි පෙට්ටිය හොයන්න, ටෝච් එක හොයන්න, එක එක එක එක බඩු හොයන්න වෙනමම මෙහෙමක් ඕනද නැද්ද? කොහොම මෙතන තිබ්බේක නෑ, මෙතන තිබ්බේක නෑ කියලා මහා යුද්ධයක්. සමහර හැමතැනම එහෙමද? හොඳයි අපි හිතමුකෝ අපි ගෙදර කට්ටිය එකතු වෙලා පනව ගන්නවා නීතියක්. මේ මෙතන තමයි ටෝච් එක තියෙන්නේ හැමදාම. මෙතන තමයි ගිනි පෙට්ටිය තියෙන්නේ. මෙතන තමයි සබන් කෑල්ල තියෙන්නේ. ඔක්කොම එතනින්ම කවුරු ගත්තත් තියන්න ඕන. ඊට පස්සේ ඒකේ ගෙදර කටයුතු පහසු වෙනවද නැද්ද? නේද? අන්න බලන්න කට්ටිය එකතු වෙලා සකසුරු අම්මා හදාගත්තා. සමහර අය තමන් මොන හරි වෘත්තියක් කරනවා නම් නැත්නම් ඉගෙන ගන්නවා නම් සමහර අයගේ වැඩේ ලිපි හොයන එක තමයි. හැමදාම නැති වෙලා ඔළුවේ අත ගහගෙන හොයනවා අයියෝ මේක තිබ්බ එක මෙතන නෑ මේක තිබ්බ එක මෙතන නෑ කියලා. ඒ මොකද අඩුම තරමින් තමන්ගේ ජීවිතේවත් සංවිධානය කරගන්න බෑ. සමහර ඇත්තන්ට අඩුම තරමින් තමන්ගේ ඇඳුම් ටිකවත් හරියට පිළිවෙලට ඇඳගන්නවක්වත් ඒ වගේම ශරීරයවත් පිළිවෙලට තියාගන්න හුඟක් සමහර අයට බෑ. ඉතින් ඔක්කොම හැම හැට ගිල්ල තියෙනවා. ඉතින් ඒ තමයි කිසිම සකසුරුවමක් නැහැ කියලා අපි කියන්නේ. නේද? තමන් ඉන්න කාමරයේ, තමන් ඉන්න නිවස, තමන් ළඟ ඉන්න අය. සමහර අය බලන්න තවත් අය ආශ්‍රය කරන්න ගියාම හොඳට ඒ අයට හානියක් වෙන්නේ නැති වෙන්න, තමන්ට හානියක් වෙන්නේ නැති වෙන්න හැමදාම හිතවත්කම් තියෙන විදිහට එක දිගට ආශ්‍රය කරන්න දන්නවද නැද්ද? සමහර අය කොහොමද? ටික දවසක් ගොඩාක් ළඟ වෙලා ආශ්‍රය කරනවා ඊට පස්සේ බාද්ධ වෛරක්කාරයෝ නේද මොනවා කරත් ඊළඟට සමහර අය වැඩක් කරන්න ගියාම බලන්න ඔන්න සමහරලාට අපි එක්ක යනවා දාන ගෙවල් ඈතින්ම දැනගත්ත හැකි අද දාන්නේ කොහොමද කියලා ඈතම එනකොට කෑ ගහන සද්ද එනවා බෙලි කපන්නෝ හාමුදුරුවෝ වඩිනෝ කියලා හරි ඊළඟට ඊළඟට සද්ද යනකෝ මෙතන තිබ්බ පාවඩේ නෑ කියලා කෑ ගන්නවා. බේසම නෑ කියලා කෑ ගන්නවා. මේක තන්නේ කර යුද්ධයක්. ඊළ බලනකොට බුද්ධ පූජාව හදලත් නෑ. කට්ටිය කෑ ගන්නවා, දුවනවා එහාට මෙහාට. හ්ම්. එනික පියා අඩුම ගානේ මේ දාන ටික බෙදන්න ගියා වුණත් මහා ජංජාලයක් එතන කොලක් වගේ හද ලොකු සද්දයක් ඈ ගහිල්ලත් ඔන්නවා. සමහර තැන්වල පින්නන්නේ දාන ගෙවල් වලට වඩනකොට ඈතින් නම් තුස්තිම් භූතයි. හැමදේම පිළිගන්න. හැමදේම ප්‍රමාණිකයි. හරිද? ඒ වගේ උපදේ. එහෙනම් සමහර අය එතකොට පිළිවෙලට ආවයා මේ ටික කරන්න, ඔයා මේ ටික කරන්න, මේ මෙතන තියෙන දේවල් මෙහෙම තියෙනවා, මෙතන තියෙන මේක මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙයා තමයි බුදු පූජාව tempත් කරන්නේ, මෙයා තමයි මෙයාලා තමයි මේ ව්‍යංජන ටික බෙදන්නේ, මෙයාලා තමයි මෙහෙම කරන්නේ කියලා ඔක්කොම පිළිවෙලයි. අන්න ඒ පිළිවෙලක් තියන අය අරගෙන බලන්න, එයාලගේ කාමර වලට ගිහිල්ලා බලපුවමත් පිළිවෙල. එයාලා වැඩ කරන කාර්යාලයකට ගිහිල්ලා බැලුවොත් පිළිවෙලයි වෙන එකක් තියා නේද? ඔය අපිරිවෙලට ඉන්න අය අරන් ගිහිල්ලා අපිරිවෙලට ඉන්න අය බලන්න ගිහිල්ලා එයාගේ ඇඳුම් කබඩ් එකේ ඉඳන් අපිරිවෙලයි නමර නැහැ අපිරිවෙලට ඉන්න අය. නේද? කුලි කරලා දාලා දැන් දඟල අහුවත් කියන්නේ වැඩ වෙලාවක් නැහැ පිළිවෙලක් නැහැ කියලා. හැබැයි ඉතින් මහා දහතරා ගුඩේ වගේ ළඟලා ඉඳලා පාර යනකොට නම් යනවා වොන්න නේද? ඈ හරි පිළිවෙලට ඉන්නවා වගේ යනවා. හැබැයි ඉතින් වැඩක් දෙදකොට. අන්න එහෙම සකසුරුවම්ම තමන්ගේ දේවල් ජීවිතය සකසුරුවම්ම සකස් කරගන්න බැරි නම් යම් කිසි කෙනෙකුට මේ වේගෙන් දුර දැන් ගෙදර තියෙන බඩු ටික කාමරේ තියෙන බඩු ටික ඒවා තිබ්බම ඒ තැන්වල තියෙනවනේ ටිකක් වෙලා හරි නේද හොඳයි ඒකවත් පිළිවෙලට තියාගන්න බැරි නම් මේ වේගෙන් දුවන හිත අද හිමින් හිමින් කිසිම තැනක කිසිම තැනක කිසිම සියුම් කෙලෙස් ධර්මයකටවත් එන්න දෙන්නේ නැතුව සකසුරුවම සකසුරුවම තමන්ගේම හිත සකස් කරගෙන සකස් කරගෙන සකස් කරගෙන අදාළ තැනට අදාළ ඒකාග්‍ර දැන් අපි කතා කරපු මෛත්‍රී භාවනාව ගැන ඒකාග්‍ර හිතකට නැත්නම් වෙනත් භාවනාවකින් එන ඒකාග්‍ර හිතකට ගන්න පුළුවන් වෙන්නේ අඩුම තරමෙන් අර කාමරේවක්වත් ගේවක්වත් පිළිවෙලට තියාගන්න බැරි කෙනෙකුට තමන්ගේ ශරීරයවක්වත් අනිත් අයත් එක්ක කරන ආස්තේදීවක්වත් සකසුරුවම්ම දක්ෂව ඒ ටික කරගෙන හරි නේද දන්නවද මේ සකසුරුවම්ම ජීවත් වෙන අය නිකන් හරිය මල් වගේ. දවසකට වැඩ ගොඩක් කරගන්නවා එකවර වැඩ ගොඩක් කරගන්නවා. ඉතින් අන්න ඒ අයට තරහ යනවත් අර මේ කට්ටිය බොහෝ දේවල් කරගන්නවා අනිත් කට්ටිය ඔහේ අපි කියන උතෑනි කියලා නේද? එක නිවසක් මට හම්බුණා පොඩි කලබලයක් තියෙන නිවසක්. මේ කලබලය තමයි අම්මයි තාත්තයි දුවයි පුතයි කියන මේ හතර දෙනාට gedara වැඩ වැඩි. ඔක්කොම අම්මත් ත්‍යාගනවා මම රස්තාවට යන්නත් ඕනේ මට මෙතන මේ ටික ඔක්කොම කරන්නත් බෑ තාත්තත් ත්‍යාගනවා මාත් රස්තාවට යන්න ඕනේ. අර මොකද දැන් මේක මහා ගාල කොටියක්. ඇයි මේ කට්ටියට පොඩ්ඩක් හිතන්න බැරි කීකේ ලොකු ප්‍රශ්නයක්. අපි ඊට පස්සේ මං කිව්වා එහෙනම් හොඳයි අපි gedara වැඩ ටික ලියමු බලමු. කියලා බෙදමු බලන්න. අනේ ලියනකොටම මේ අම්මා කියනවා මේ වැඩ ටික කරන්න නම් ඉතින් කවුරුවත් උනේ මට මේ ටික කරන්න පුළුවන්. <laughs> ලියලා බලනකොට වැඩ නෑ මොකුත් නෑ වැඩ නෑ. සමහර ඇත්තෝ මොකද මේ වෙලා තියෙන්නේ? අරවා වවා ගන්නවා වවා ගන්නවා කියන කිසි පිළිවෙලක් නැහැ වැඩ දෙක එක දෙක තුන කරගෙන හැම වෙලේම කියන අයියෝ මට හරියට වැඩ මට හරියට වැඩ මට හරියට වැඩ බැරියෝ කියලා තමයි බලන්න වැඩිපුර ඉන්නේ මේක. තියෙන්නේ සකසුරු ගමන් නැතිකම සහ කම්මැලිකම. ඒ අයට හරියට වැඩ ඕනේ නැහැ පොළට යනවා කියලා හිතන්නේ. පොළේ නගරයේ මේ පැත්තේ කොනේ තැනක තමයි බැංකුව තියෙන්නේ. එහා පැත්තේ කොනේ තැනක තමයි අපි තුන් මොන හරි ගන්න ඕන බඩුවක් ගන්න. අපි තුන් ප්ලාස්ටික් බඩුවක් තියනවා කියලා ඒ පැත්තේ තියෙන්නේ. හරිද? අය මේ පැත්තේ තමයි අපි හිතමුකෝ සමුපකාර කියන්නේ. ඔය වගේ දැන් යන්න තියෙනවා. දැන් මෙයාගේ කිසි පිළිවෙලක් නැහැ. මෙයා ඉස්සෙල්ලාම ඇවිල්ලා බැංකුවේ සල්ලි ගන්න. ඊට පස්සේ යනවා අර බඩු ගන්න. ආයෙ මේ පැත්තේ කොනට එන්න ඕනේ. කොනට එන්න ඕන මතක් වුණේ ඊළඟට ඒක ඒකෙන්ද මේ පැත්තේ කොනට එන්න. ආයෙ අර පැත්තේ කොනට යන්න ඕනේ. ඉතින් පිළිවෙලකට සැලසුම් කරගත්තේ නැතුව පොළටවත් යන්න බෑ. ආයෙත් ගෙදරත් එහෙමයි. මොකද ගෙදර වැඩි. ඔන්න සීනි ඉවර වෙනකොට සීනි කියන්නේ. ඒගොල්ලෝ ඉවරනකොට ඒගොල්ලෝ කියන්නේ. ආය මොන හරි උනට ගිහිල්ලා කියන්නේ. ඒ ගිහිල්ලා බලනකොට තව මොන හරි නැහැ. ඉතින් කිසිම සංවිධානයක් තමක් නැහැ. සතියකට එක සැරයක් ගිහිල්ලා බඩු ටික ඔක්කොම එකට ගෙනත් දාන්න නේද? අපේ මුළු තැංගේ පිටි පොතක් කියලා අඩුපාඩු අඩුපාඩු වෙනවා ඔක්කොම ටික ලියලා එකවර බඩු ටික ගෙනල්ලා ආන් බලන්න ඉක්මනට කරගන්න පුළුවන් නේද? ගමනක් යනවා නම් ගමන සැලසුම් කරනවා මං ඉස්සෙල්ලා අතෙන් යනවා ඉස්සෙල්ලා මෙතෙන් යනවා ඉස්සෙල්ලා මෙතෙන් යනවා ඉස්සෙල්ලා මෙතෙන් යනවා එහෙමයි. හැම දෙයක්ම ජීවිතේ සැලසුම් කරගෙන සකසුරුවම්ම කළොත් කාලේ ගොඩාක් ඉතින් එහෙමයි ඉක්මනට තමන්ගේ වැඩ ඉවර කරගන්න අතරේ අනිත් අය හැම වෙලෙම වැඩ. හැම වෙලෙම වැඩ. නේද මම මේකට උදාහරණයක් කියන්නේ මොකද්ද හැමදාම ඔන්න එක අම්ම කෙනෙක් නැගිටින. නැගිටලා ගිහින් මූණ හොදන්න. මූණ හොදන් ඇවිල්ලා වතුරේ ලිපෙන් තියලා. හරිද? වතුරේ ලිපෙන් තියලා හාල් කරනවා. හාල් කරලා තේ හදනවා. තේ හදලා ළමයින්ට කතා කරනවා. හරිද? ඒකල ඇවිල්ලා ආය ආයර අහාලි පිටෙන්ට ආය වතුර තියෙනවා. ඔය කම්ම කෙනෙක් වැඩ. ඉතින් එයාට හරියට වෙලා යන ඒ වැඩ ටික කරා. ඔන්න තව අම්මා කෙනෙක් මොකද කරන්නේ ඔය වැඩ ටික. උදේ ගිහලා මුණ හොදාට ඉස්සලා වතුරක ලිපෙන් තියලා යනවා මුණ හොදා. නේද? ගිහිල්ලා ඇවිල්ලා ගිහිල්ලා ඇවිල්ලා හාල් ටික ගන්න. හාල් ටික ගන්න ගමන් අරකින් නේද? ඒ ටික හදලා ඉවර වෙලා ඒ ටික හදනකම් තව වතුර එකක් තියෙනවා. මේ හාල් ටික දාන්න. එතකොට හාල් ගල්ල ඉවර වෙනකොට හාල් ගල්ල වෙනකොට වතුර රත් වෙලා. ඉතින් වැඩ දෙක තුනක් එකවර කරමින් මහා වේගයෙන් තමන්ගේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්කමක් තියනවද නැතුව වමනාව තියෙන කෙනෙකුට. කල්පනා කරලා බලන්න අන්න එහෙම සකසුරුවන් වෙන්න ඕනේ. එහෙම අය හරියට ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ළමයිත් එහෙමයි. තමන්ට එක වෙලාවක එක මොහොතක ඒ ඉගෙනගත්ත ගමන් යමක් පාඩම් කරනවා නම් ඉක්මනට ඒ පාඩම මතක තියාගන්න පුළුවන්. කිහිම කරන්නේ ලොකු කාලයක් ගන්නවා තමන්ගේ වැඩවලට. දවස සැලසුම් කරන්නේ, සතිය සැලසුම් කරන්නේ, මාසෙ සැලසුම් කරන්නේ. ඔහේ ඉතින් මොකද වෙන්නේ? වැටි වැටිච්ච තැන වැටි වැටි වැටි වැටි ඔහේ ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒවා හින්දා ඒවා හින්දා ඒ කලමනාකරණය නෑ, සකසුරුවම නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් දකින්න ඕන පළවෙනි ගුණාංගයේ විදිහට මොකක්ද? චක්කෝ කියන ගුණාංගය. හරිද? ඒකට සබ්‍රාහ්මචාරින් වහන්සේලාත් එක්ක තමගිය වාසය කරන්න දක්ෂතාවය තියෙන්න ඕනේ. එක එක්කෙනා එක එක චරිත නේද? හ්ම් මේක හරිය අමාරු වැඩක්. ඔය ඔය ගෙවල් පිළිවෙලට තියාගන්නවා, ගෙවල් දරුවාලා එහෙම පිළිවෙලට තියාගන්නවා කියන්නේ. ගෙදර ඉන්න, ගමේ ඉන්න හැමෝත් එක්කම හොඳින් ඉන්නවා කියන එක සෙල්ලම් වැඩ. Taman මානසික වශයෙන් ඉහළ කෙනෙක් නම් ඕනෑම කෙනෙක් එක්ක හොඳින් ඉන්න පුළුවන්. මේක එහෙම නෑ එක දවසක් ආශ්‍රය කරොත් ඉවරයි. මම කතා කරොත් ඉවරයි. කාත් එක්ක හරි කතා කළොත් ඉවරයි. ඒ ඒ තැනට ගැලපෙන විදිහට සියුම්ව ජීවත් වෙන්න සූක්ෂම ගතියක් තියෙන්න ඕනේ. මෙතන ඉන්නකොට මෙහෙම ඉන්න ඕනේ, මෙතන ඉන්නකොට මෙහෙම ඉන්න ඕනේ කියලා සූක්ෂම ගතියක් තියෙන්න ඕනේ. ඉතින් අන්න එහෙම අපි අන්න ඒ විදිහට අපේ ජීවිතය සකසුරුවම්ම සකස් කරගන්න හැම වෙලේම පිළිවෙලට, ඉතා පිළිවෙලට හැමදේම දක්ෂව අනලස්ව කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම වුණොත් එහෙම වුණොත් හැමෝම බලන්න මේ විදිහට කටයුතු කරලා භාවනා කරන්නත් කාලය තුලදී ඕන තරම්. මේ පිළිවෙල හින්දා අපිට කාලය ඉතුරු වෙනවා විතරනේ කරන වැඩේ හරියට කරගන්න පුළුවන්. හරි. තරහ යන එක අඩු වෙනවද නැද්ද? පිළිවෙලට හැමදේම තියෙනවා නම් දිවසක තරහ යන එක පවා අඩු වෙනවා නැත්නම් ඔළුව ගිනි ගත්තා වගේ අර කොහෙනවා මේ කොහෙනවා කියෝනවා මේකම තිබ්බ තැන නැහැ මෙතන තිබ්බ එක නැහැ මෙතන තිබ්බ එක නැහැ කියලා අනිත් අයට දොස් කියන්නේ හැබැයි තමන්ගේ කාමරයේ තේජය තමයි හරි? ඉතින් බලන්න ඕන මගේ දක්ෂතාවය කොහොමද මම ඒවා වර්ධනය කරන්න ඕන ටික ටික ටික ටික. තමන්ගේ කාමරය, තමන් ඉන්න තැන ඔක්කොම ටික පිළිවෙලට තියාගන්න විදිහක් හදාගන්න. මෙතන තමයි බෑන තියන්නේ. මෙතන තමයි පොත තියන්නේ. මෙතන තමයි බණ පොත තියන්නේ. හරිද? මේක අරගෙන වැඩ කරා නම් ඒ වැඩ කරලා ඉවර වෙච්ච ගමන් මේක තේන් තියන්නේ. අපි මොකද කරන්නේ? එහෙම්මම තිබ්බා නැගිට්ටා කියලා. ඒ හැදුවා නම් ඒ වෙලාවෙම හැමලේම පස්සට ඉස්සලා තේ ටික බීලා තමයි අරවත් ගන්න. තේ ටික හදලා තේ ටික නිවෙනකන් අපි ඉක්මනට හොදලා දාන්න පුළුවන් බේස්. ඒ වෙලාවෙම ඉක්මනට ඉක්මනට ඉක්මනට තමන්ගේ වැඩේ ඉවර කරන්න පුරුදු කරන්න. මේ වගේ අපි සාමාන්‍ය ජීවිතේ හැම වෙලෙම ඒ වෙලාවේ කරන් තියෙන වැඩේ ඒ වෙලාවේ ඒ වෙලාවේ ඉක්ම ටික්ම ටික කරලා ඉවර කරලා දාන්න පුරුදු වෙන අය හරිය සාහනෙන් ජීවත් වෙනවා. ඒකට කියන සමාධියක් ඇති වෙනවා. නැත්නම් ඒක සමාධියට ලොකු ලොකු බාධාවක් වෙනවා. අපිරිසිදුකම, පිළිවෙලක් නැතිකම, වැඩ නැති බව, වැඩ වැඩි බව. ඒවා ඔක්කොම චිත්ත සමාධියට ලොකු බාධාවක් ඇති වෙනවා. ඒකෝර මෛත්‍රී කරන්නත් බැහැ. එහෙනම් අපේ පැත්තෙන් අපි දැනගන්න ඕනේ ඔන්න ඔය වගේ සක්කෝ කියන ගුණය භෞතික පැත්තෙන් වර්ධනය කරගන්න. භෞතික පැත්තෙන් වර්ධනය කරගෙන තමයි මානසික පැත්තට එන්න වෙන්නේ. අන්තිමට මොකද වෙන්නේ? රාගයක් ඇති වෙනකොට ඒක අයින් කරගන්න හැටි, දේශයක් ඇති වෙනකොට ඒක අයින් කරගන්න හැටි, ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නකොට ඒකට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන හැටි, මෙන්න මා මේ පැත්තට ඇදීලා යනවා ඒකෙන්ද යන්න නොදී තියාගන්න ඕනේ කියලා ඒ ස්ථාන මගහැරිය යුතු තැන් මගහැරලා කතා කළ යුතු තැන් කතා දේවල් කතා කළ යුතු ලං වෙන්න ඕන තැන් වලට ලං වෙලා මොකද මේ හිත අරයන්න බෑ නැත්නම් ඉස්සරහට. අර ආශ්‍රය කරන්න ඕන ඒවා ආශ්‍රය කරලා ඈත් කරන්න ඕන ඒවා ඈත් කරලා ප්‍රමාණිකූලව හිතේ තරම දැනගෙන නිවැරදි සිහියෙන් තමන්ගේ හිත කුසලයේ පිහිටවා ගන්න කුසල් කුසල් සිත් වර්ධනය කරගන්න නිවන් දකින්ද ඒ වගේ බොහෝ ගුණාංගයන් අපි තුළ වර්ධනය කරගන්න ඕනේ මේක හිතනවා ආම්දුර මොනවද මේ කියන්නේ විනා හැටි කියනෝනේ අප්පා මේ බණේ නේද? ඈ ගෙදර ඉන්න හැටි කියනවනේ. මේ බණය කියලා. නෑ බණ තමයි. නේද? ඔතන පටන් ගන්න ඕන තැන. ඕනම කෙනෙක් එක්ක සමගියෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. හරි ඒක හරි ඔක්කොටම වැඩිය අමාරුද? ඕනම කෙනෙක් එක්ක හොඳින් ඉන්න පුළුවන් මට. ඒක ලොකු දක්ෂකමක්. ඕනම තත්ත්වයක් යටතේ ඉන්න කෙනෙක් එක්ක හොඳින් අට ඉන්න පුළුවන්කම තියෙනවා. හරිද? නේද? සකසුරුවම කියන එක නැත්තම් කොණ්ඩ කැමමක්වත් උයාගන්න නෑ අඩුම ගානේ. නේද? ඈ අකසුරුවම නැත්නම් එක පැත්තකින් පිපිරලා යනවා. ඒ වගේ අපේ අකසුරුවම තම හදාගන්න එතකොට කවදා හරි හිත එකඟ කරගන්න දක්ෂද. හරි. ඊළඟට අපිට තියෙන්න ඕන ඊළඟ ගුණයක් තමයි ඍජු බව වඩා ඍජු බව මේක වචන දෙක නිසාක්කෝ උජූච සූජූච කියන වචන දෙකකින්ම දේශනා කරලා තියෙනවා. එන ඍජු බව සහ වඩා ඍජු බව. මොකක්ද මේ ඍජු බව කියලා? කෙලින් ගතිය. ඒ කියන්නේ ගහනවා කිව්වොත් ගහනවා, කිව්වොත් කිව්වා. එහෙමද? නෑ, කිව්වොත් කිව්වා කියන එක නෙවෙයි. ඉන්නත් මේ ඇද ඇද හිත ඇද නැති වෙන්න ඕනේ. කෙනෙක් හරි කෙලින් වැඩ කරනවා කියන්නේ හිත ඇද නැහැ. අපේ හිත ඇදයි. මේ බලන්න හිත ඇද වෙන හැටි මෛත්‍රී වඩන කෙනෙක් නිවන් දකින්න කෙනෙක් එහෙම ඇද වෙනවා. හිත ඇද වෙන්න පළවෙනි කාරණාව තමයි එක කණ්ඩායමක් හෝ පිරිසක් හෝ යම් කිසි දෙයකට තියෙන අධිකතර කැමැත්ත. හිත ඇදෙන්න ඇදෙන්න අනිත් හේතුව ඇත්තට ඔය ඇදයි කියන්නේ ඇත්තට අපේ හිත ඉඩ දෙන්නේ හරිද? අනිත් හේතුව තමයි අකමැත්ත, දේශය. යම් පිරිසකට දේශසහගත නම්. එයා එතකොට ඒ ඇදෙටමයි වරන්නේ ඒක. හරි? ඊළඟ එක තමයි මෝඩකම අනිත් එක තමයි බය. ඒකට කියනවා සතර අගති. ඒ කියන්නේ ඡන්ද, දේශ, බය, මෝහ කියන සතර අගති. ඔන්න බලන්න මේ ඇද ගතිය කොහොමද කියලා. ලෝකයේ හරි දේ වැරදි දේ කියලා තියනවද නැද්ද? හරි දේ නම් කොහොමත් හරි, වැරදි දේ නම් කොහොමත් වැරදි. නේද? අපි කැමති කට්ටියක් ගොඩාක් කැමති කට්ටියක් කෙනෙක්. අපි හිතමු දේශපාලඥයෙක් කියලා. වැරදි දෙයක් කරන. අපේ හිත කොහොමද ඒක පිළිගන්න ලෑස්ති? තමන් කැමති අය තමන් කැමති අය වැරදි කරනකොට අපේ මිනිස්සු ඒ වැරදි ඔක්කොම සාධාරණීකරණය කරනවා. ආන් ඒකට කියන ඒ ආන් ඇදගත්. ඡන්දේ හින්දා ඇද වෙනවා. වැඩි කැමැත්තේ හින්දා අපේ හිත ඇදයි. ඇද කියන්නේ ඇත්තෙන් ඇද වෙනවා. ඇත්තෙන් අහගෙන ඉන්නවා. ඇත්ත තියෙන මෙහෙම කෙලින්නම් අපි ඉන්නේ මෙහෙම. නේද? නැත්තම් මේ පැත්තට. එතකොට දේශය කියන එකත් එහෙමයි. බලන්න රටේ දේශපාලකයෙක්ම කියලා ගමුකෝ. Taman කැමති කට්ටිය වැරදි කරනවා නම් හුඟා කියලාට කොහොමද කතා කරන්නේ? ඒවා ඒවා නිදහස් නිදහසට කාරණා කියමින් නෑ නෑ ඒවා එහෙම තමයි ආ ඔහොම කියන්නේ මොකද අනිත් අයත් වැරදි කරලා තියෙන්නේ මෙයාලා ඉතින් ওই ටිකක් කොහොම කිව්වා සාධාරණීකරණය නේද? එතකොට කැමැති සහ අකමැති කියන දෙක අපේ හිත කැමැත්තෙනුත් අකමැත්තෙනුත් කියන දෙකෙන්ම ඇද වෙනවද නැද්ද? නේද? ආන්ගේ කතරින් ඉතින් ඔය බලන්නකො අපිට ජීවිතේ පුරුදු කරන්න දේවල් තියෙනවා. තමන්ගේ පක්ෂය, තමන් කැමැති පක්ෂය කියලා එකක් නැතුව කවුරුත් කරනවා නම් වැරද්ද වැරද්දමයි. කොයි කෙනා කොයි පක්ෂය මොන જાති වුණත් වැරද්ද වැරද්දමයි. ඒ වගේම ඒ කට්ටියගේ හොඳ හොඳමයි. නේද? එතකොට හැමෝගෙම නිවැරදිව හොඳ දකින්නත් හැමෝගෙම නිවැරදිව වැරදි දකින්නත් පුළුවන් නම් හරියටම ඕන කෙනෙක් කමන්නේ වැරද්ද නම් වැරද්ද කතා කරනවා. හොඳයි නම් හොඳ කතා කරනවා. අන්න එහෙම සමාජයක් නෙවෙයිද අපි හදාගන්න ඕනේ. අපේ රටේ හැදෙන්න ඕනේ නේද? මේ බෞද්ධ ආවාසය තියෙනවා නම් අන්න එහෙම කෙනෙක් වෙන්න ඕනේ. නමුත් බෞද්ධ ආභාසයේ තියෙන හැම වෙලේම කන්නිමිත් සූත්‍රය සංජායනා කරන අපි ඇද හරි ඇදයි ඒ මොකද හැම වෙලේම කැමැති පැත්තට හොයියා කියලා කියන්නේ කැමැති පැත්තට හොයියා කියලා කියන්නේ එහෙම හරියන්නේ එතකොට ඒවා අයින් කරලා අපි මුලින්දම්ම පුරුදු කරන්න ඕනේ කැමැති දේට අකමැති දේට කියලා නෙවෙයි ඇත්ත මොකද්ද කියලා දකින්න. නැත්නම් ඇත්ත දකින්න හම්බෙන්නේ නැහැ කවදාවත්. කැමැත්තට අකමැත්තට ඉඩ දුන්නොත් ඇත්ත දකින්න හම් වෙන්නේ නැහැ. එහෙනම් ඡන්ද දේශ ඊළඟට සමහර අය බයින්ද ඇත්තෙන් ඇද වෙනවා. ඇද වෙලා තියෙන බය. අර අර කණ්ඩායමට මම බයයි. ඒකද එයාලා කියන කෙන ඕන දෙයකට මම එකතයි. හරි? මේ කණ්ඩායමට මම බයයි. එයාලා කියන ඕන දෙයකට මම එකතයි කියලා බයින්ද ගැති වෙනවා. හරි එහෙනම් ඡන්දේහින්ද ගැති වෙනවා, දේශේහින්ද ගැති වෙනවා, බයින්ද ගැති වෙනවා. ඡන්ද දේශ බය අනිත් එක මොඩේ. හරිද? මෝඩකමට ගැටිලා. ඉතින් දැන් අපි හොඳින් අරගෙන බැලුවොත් එහෙම සමහර විය යුතු දේ මොකක්ද කියලා දන්නේ නැතුව කොයි තරම්නම් දැන් බලන්න ලංකාවේ අපි ලංකාවේ ඉන්න ඉතාමත්ම වටිනම පිටසක් තමයි ලංකාවේ ඉන්න කම්කරු ජනතාව. මේ දෙකටිය බොහෝ වැඩ කටයුතු කරන අය. ඒ කට්ටියගේ තියෙන අඩුපාඩු සකස් කරගන්න ඒ කට්ටියට අවශ්‍ය කරන දේවල් මොනවද ඒ කට්ටියගේ තියෙන ඒ කට්ටිය නිදහස සඳහා කටයුතු කරන්න ඕන කොහොමද ඒ අයගේ තියෙන ප්‍රශ්න මොනවද ඒවා සාකච්ඡා කිරීම සඳහා තමයි කම්කරු දිනය කියලා එකක් තියෙනවා අද මුළු ඔකොටෝ මේක අමතක වෙලාද නැද්ද මේක ඔලු ගෙඩි පෙන්වීමේ තරගයක් බවට පත් වෙනවා හරිද කම්කරුවාව විනාශ කරන කම්කරුවාට බොණ්ඩ දීලා දීලා දීලා දීලා දීලා හරි ඒ මනුස්සයා අරගෙන ඇවිල්ලා ඒ මනුස්සයාව විනාශ කරන තැන බලද්දී අපි ඔක්කොම ඔක්කොම පැටලෙලා නේද කවුරුත් බලාගෙන ඉන්නවා ඔතෙන්ට දන්න වැඩි මුළු ගෙටියක් ගිහින් අර විදිහට ගියාද බලන්න නම් කිසිම ප්‍රවාහන පහසුකමක් ලබා දෙන්නේ නැතුව නේද කීම දෙයක් නැතුව සද්ද නැතුව ඉන්නකොට ඔන්න කම්කරුවෝ ටික ඇදලා කොයි පැත්තට හරි ගියා නම් ආන් එතකොට බලාගත්තා. ඒ මොකුත් දෙන්නේ නැතුව. නේද? එඳ කිසිම දෙයක් මේ මිනිස්සුගේ යහපත සඳහා කතා කරන්නේ ක්‍රියා කරන්නේ නැතුව වෙනත් වැඩ පිළිවෙලකට අවතීර්ණ වෙලා ඉතින් කෑකෝ ගහලා යනවා. හ්ම්. ඉතින් ඒ වගේ අපිට අපේ අපේ රට ජාතිය ඉදිරියට ගන්න පවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල කොච්චර ලොකු ක්‍රමවේද තියනවද මොකද නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් මහා බරපතලම වැඩේ නම් කරන්න හදන ඊට මෙහා දින ඕන වැඩක් කරන්න පුළුවන් ඒ දක්ෂතාවය. ඒකින්ද කෙලින් කතා කරලා කෙලින් කෙලින් වැඩ කරන පිරිස් බවට පත් වෙනවා. කාටවත් බයටවත් කාටවත්වත් කැමැත්තකටවත් අකමැත්තකටවත් නැතුව ආගේ වැරද්ද නම් වැරද්දයි නිවැරද්ද නම් නිවැරද්ද. මේක පටන් ගන්නකොට කොහෙන්ද? තමන්ගේ ගෙදරින් සමහර අම්මලා ඉන්නවා කිව්වට. පුතාට ආදරේ වැඩි දුවට වැඩි. ලොකු පුතාට ආදරේ වැඩි පොඩි පුතාට වැඩි. පොඩි පුතාට ආදරේ වැඩි ලොකු පුතාට වැඩි. ආදරේ වැඩි එක්කෙනා වැඩියෙන් වැරද්දක් කරොත් එහෙම නෑ මේ මෙයාගේ වැඩේ මොකද නෑ. එයා ඉතින් පොඩි එකානේ නැත්තම් නෑ ඉස්සර ඉඳන් ඔහමයි ඌව ගණන් ගන්න එපා. නේද? ඉතින් එතන පටන් ගන්න ඕනේ අපි ලොකු ලොකු රට ගැන කතා කරා වගේම තමන්ගේ ජීවිතේට ළඟතනින්ම එකතු කරගන්න ඕනේ නිවන් දකින්න ඕනේ. ඔක්කොටම සමානාත්මතාවයෙන් සලකන වැඩේ පටන් ගන්න තියෙන්නේ තමන් ගෙද කටයුතු කරන නිවසෙන්. නිවසේ ඉන්න ඔක්කොටම හ්ම් ලේලිටද දුවටද ඔක්කොටම එකම විදිහට සලකන්න පුළුවන්කම තමයි තියෙන්නේ. ඒක තමයි මෛත්‍රියේ ස්වභාවය. අපි ඊයේ පෙරේදා මෛත්‍රිය ගැන කතා කරන වෙලාවේ හිතවත්කම් අහිතවත්කම් මිදිලා යන්න ඕනේ මෛත්‍රිය වැඩෙන්න නම් කියලා කිව්වා. එහෙනම් ඉතින් Tamanට වැරදි කරත්, නිවැරදි කරත්, gedare ඉන්න ඔක්කොටම එක වගේ සලකන්න. නේද මෛත්‍රී කරන අය විදිහට හරියට දැන් මේ ඔක්කොම ඒකයි කියන්නේ ප්‍රායෝගිකව භාවිතයට ගන්නෙ නෑ අපි. හරියට භාවනා කරනවා. ඒ වුණාට පොඩ්ඩක් අන් මුණු පුරේකේ මිනිපිරියේකේ විවාහ මංගල්‍යයක් එහෙම වෙන්න ගියොත් එහෙම මොකද කරන්නේ? ඒත් ලොම් නියදත් සම්මස් නහරයට ඇට මිදුළු කියලා ඔක්කොම එක සමානව නැත්නම් මෛත්‍රියෙන් එක සමානව කටයුතු කරපු කට්ටිය මෙන්න අර ඇට ඇට මිදුළු දක්වාම හොයනවා මොනවද? කුලමල වේද හොයනවා මෙන්න මේ භාවනා කරන කට්ටිය තමයි හොයන්නේ. ඇට ඇට මිදුළු දක්වාම හොයනවා. නේද? ඉතින් මොකද්ද මේ මොකද්ද මේ ධර්මයත් එක්ක අපි ඉන්නවනම් ධර්මය තුල අපි කටයුතු කරනවා නම් ප්‍රායෝගික ජීවිතේ අපි මේවා අතහරින්න පුළුවන්කම තියෙනවා. ඒකයි මම තරෙන් තරේ තරෙන් තරේ මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ මේ නිවසේ කරන වැඩ පිළිබඳව සාකච්ඡා කරන්නේ. එතන තමයි හදාගන්න ඕනේ දැන්. අපි ඍජුව හැම දෙයකම මුණ දෙන්න පුළුවන්කම තියෙන. ඇත්ත නම් ඇත්ත. ආය ආය කිසි කතාවක් නැහැ. ඇත්ත නම් ඇත්ත බුදුරජාණන් වහන්සේ නැකත් ප්‍රතික්ෂේප කළා නම් ආය කොණ්ඩේ කපන්න පුළුවන් නැත්නම් දරුවා වපර වෙනකන් ඉන්නව කොණ්ඩේ කපා ගන්න බැරුව අන්න කාලයක් යනකන් ඉන්න ඕනේ. බයයි. අර බය. අන්න බය හින්දා ගැති. ධර්මයේ තියෙන දෙයට වැඩිය ගැති. බුදුරජාණන් වහන්සේ නැකත් ප්‍රතික්ෂේප කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ නැකත් ප්‍රතික්ෂේප කරේ නැහැ. ආ දැන් කට්ටියට හරි සතුටුයි. ආ නැල්ුනේ. බුදුරජාණන් වහන්සේ නැකතක් ගැන දේශනා කරා. හැබැයි ඒක නැකත. හරි. මොකද්ද නැකත? ඒ කාලේ තිබුණා දමදිව සත්‍යද නැකත කියලා එකක්. ඒක තමයි ලොකුම නැකත අවුරුදු ගානක සැරයක් එන්නේ. ඊටත් වැඩිය ප්‍රබල නැකතක් ගැන දේශනා කරා. ඕනම වැඩක් පටන් ගන්න ඕනම වැඩක් පටන් ගන්න ඕනම දවසක පුළුවන් මේ නැකතට වැඩ කරන්න. හරි. අය ඇත්තමයි දේශනා කළා තියෙන දැන් කියන්නේ. මොකද්ද මේ නැකත? පිරිසිදු කාය කර්ම, පිරිසුදු වාග් කර්ම, පිරිසුදු මනෝ කර්ම. ඒ කියන්නේ සිල් රකිමින් කයෙන් නිවැරදිව කටයුතු කරමින් වචන නිවැරදි වචන භාවිතා කරමින් නිවැරදි සිතුවිලි ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන්න පරිමහාණ්ඩ කටයුතු කරන්නේ නැතුව නිවැරදි සිතුවිලි වල සාන්ත සිතුවිලි සිතුවිලි වලින් ධර්මානුකූල කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම භාවිතයෙන් යම් වැඩ පටන් ගන්නවා නම් ඒ වැඩේ වර්ධින්නේ නැහැ අපේ අත කාටද බාර දෙන්නේ? රාහුට බාර දෙලා එපා නේද? ඕන වෙන කඩාවකාලේ මම කරන්නේ ලොකු ලොකු අය ඔක්කොමලා කියන්නේ. වැඩි හිටියෝ මේ භාවනා කරන අය කියන්නේ. රාහුකාලේ බලලා යන්න හොඳේ. හරි. අපිට හොඳට පිස්සුද නැද්ද? ධර්මයට අනුව ඍජු අන්න එක කියන්නේ ඍජු වෙන්න බය වෙන්න එපා. වැඩි මුණොත් මොකද වෙන්නේ? වැඩි මුණොත් අන්න හරි. මොකද? නරයි. පිස්සු වගේ ජීවත් වෙනවට වැඩිය බුදුරජාන් වහන්සේගේ ධර්මයට ඍජුව මුහුණ දීලා නරුණා මොකද කොහොමද නැරඹෙන්නේ නේද? එක දවසක් හරි Taman කෙලින් ජීවත් වෙන කෙනෙක්. අභිමානයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එතකොට තමයි අපිට මෛත්‍රී සාගර සිතිවිලි පහළ වෙන්නේ. මොකද එයා කෙලින් වැඩ. එකයි සත්කෝ උජූච සූජූච වාටාත්තිජු. ඉතාරිජු. කෙලින් මුණ දෙනවා කොට. ඔවා ඔවා තරම් ගණන් ගන්න දේවල් නේ මේවා මෙන්න මෙහෙමයි මෙහෙමයි ඕවා මත් ඇඳිලා හරියන්නේ නැහැ කියලා. අනවශ්‍ය දේවල් අයින් කරගන්න Tamanට පුළුවන්කමක් තියෙන්න ඒ සඳහා පෙළ ගැහිලා ඒ සඳහා අභිමානයෙන් යුක්ත වෙන්න ඕනේ. හැම වෙලෙම අපේ වැඩේ මොකක්ද? අපේ හිතේ තියෙන මේ ලෝකපාලන දෙවියෙක් නම් ඉන්නවා වගේ. අර කොච්චර බෞද්ධ කිව්වොත් එයාගෙන් ඔක්කොම ඉල්ලන එකමයි වැඩි. අනේ මං ගිහින් එනකම් මට කරදරයක් වෙන්න එපා. අනේ අපේ දරුවන්ට කරදරයක් වෙන්න එපා. අනේ මෙහෙම වෙන අනේ විභාගේ පාස් කරලා දෙන්නෝ. අනේ අරක කරලා දෙන්නෝ. ළමයින්ට මේ කරදර කරන්න එපෝ කියලා මේක යදිනවා යදිනවා යදිනවා. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කර්මය, චිත්තය නේද? ඒවා ප්‍රධාන දේවල් කොච්චර තියෙනවද නේද? ඒතකොට ඒවා අයින් කරගන්න විදිය. අපිට මොන හරි වෙනකොට ඇයි වෙන්නේ කියන ඔක්කොම දේශනා කරා. මේ ඔක්කොම තියෙද්දි මේ කාගේ හරි මතේ සඳහපවතින වැඩ කටයුතු ආරම්භ කරලා ඒවා ඒවාම කර කර ඉවරක් නෑ බා වෙනවා අරවා වෙනවා මේවා වෙනවා අපේ අපේ ඒ කටිය ඍජුයි ඒකට කෙලින් තමන්ගේ ජීවිතයට මුණ දෙන්න ශක්තිය නැහැ. හරි. හරි. එහෙනම් නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ නම් අන්න එහෙම කෙලින් ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඇත්තට මුණ දෙන්න පුරුදු වෙන්න. ඇත්තට මුණ දෙනකොට අපිට පුළුවන් ඇත්තටම පැහැදිලිවම තමන්ගේ ජීවිතේ නිවැරදි ලක්ෂයකට යන්න ධර්මය අවබෝධ කරගන්න. නැත්නම් බෑ. ඊළඟට සක්කෝ උජූච සූජූච සුවච සුවච කියන්නේ මොකක්ද? නේද? අපේ හිත හිත හරියට කීකරු හිතක් බවට පත් වෙනවා. සුවච භාවය, කීකරු භාවය, අවවාදේ නුරුස්සන්නේ නැති ගතිය විශේෂයෙන් මේක වැඩිපුර තියෙන්නේ කාටද අවවාදයක් නම් ඕම නෙවෙයි කොහොමවත් ගණන් ගන්නේ නැහැ කිව්වට මොනවා කරත් මගේම විදියටමයි ඉන්නේ කියලා වැඩිපුර තියෙන්නේ කාගේද? පාසල් යන ළමයින්ගේ. එහෙමද? නෑ නෑ මම අත්දැකලා තියෙනවා හොඳට. ළමයි හරි හොඳයි මොන හරි කියලා කොහොම හරි බේරගන්න පුළුවන්. කාගේද වැඩිපුරම තියෙන්නේ වැඩි? දැන් දන්නවා කියන්න දෙයක් නැහැ. කියන දේ නම් ආයි කොහොම නෙවෙයි. ඒක පොඩ්ඩක්වත් තමන්ගේ මතේ එල්වගෙන ඒකමයි ඒකමයි ඒකමයි දරුවෙක් හදිස්සිය අපිට ඕනම කෙනෙක් මං වුණත් අපි හැම කෙනෙක් අපිට වයසින් බාල කෙනෙක් හරි දෙයක් කියනවා වෙන්න පුළුවන් ඕන තරම් කියන අවස්ථා තියෙනවා අපේ පොඩි සායනාංශලා සමහරවිට මගේ තියෙන යම් කිසි අඩුපාඩු පෙන්වා දෙන අවස්ථා තියෙනවා ධර්ම දේශනාවල තියෙන අඩුපාඩු පෙන්වා දෙන අවස්ථා තියෙනවා ඒ වෙලාවට කිපිලා මං කියන විදිය තමයි හරි ඔය මොනවද දන්නේ ඔය ඔයගේ තරම දැනගන්න නේද ආන් එහෙම හිතන්නේ නැතුව නිහතමානීව නේද? හරියුත් මහ රහතන් වහන්සේ කියන්නේ බුදුහාමුදුරුවෝ වගේ ජීවත් වෙච්ච ගෞරවනීය කෙනෙක්. උන්වහන්සේගේ ජීවිතය ගැන අහලා තියෙනවා නේද? කොහොමද? ඉවුරු කොට බිම යනවා කියලා කියවපුවාම අමාව ඉල්ලපු මහ උත්මයෙක් නේද? ඉතින් ඒ වගේ අපේ හිත බොහෝම පල්ලෙහාට නැවිලා සුවච ගතියට එන්න ඕනේ. අවවාදයක් කාගෙන් හරි කමන්නේ නැහැ තමන්ගේ වැරද්දක් කියවුවොත් ඒකට විශේෂයෙන් අපි ටික ටික ටික ටික වැඩිහිටි බවට පත් වෙනකොට මේ ප්‍රශ්නේ තදින්ම තියෙනවා. Tamange ජීවිත අත්දැකීමත් එක්ක ජීවිත අත්දැකීමත් එක්ක ආය එල්බ ගන්න එල්බ ගැනීමද ඒ ආය නෙවෙයි කාටවත් වෙනස් කරන්න නම් ඒකම තමයි හරි. ඒකම තමයි හරි. හරි. ඒකෙන් වෙන්නේ ඒ තියෙන තද ගතිය, ඒ තියෙන සුවච නැති ගතිය හින්දා Tamanට ජීවිතේ නිවැරදි කරගන්න පුළුවන්කමක් නැත්තේ. ඉතින් අර ඒකේ හිතේ තියෙන ධර්මතාවයක්. ඒක අර අර පහත් වෙලා ඔක හිතින් මතක් කරනවා නම් රාහුල හාමුදුරුව කොහොමද? උදේම නැගිටලා මේ බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරයාගේ පුතා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කල තිබුණ හිටපු නේද? ලොකු ඥාතිත්වයක් තියෙන ලොකු ආඩම්බරකමක් ගන්න පුළුවන් කෙනෙක්. ලොකු ආඩම්බරයක් ගන්න මේ ශාසනයේ අයිතිකාරයා නේද? කුඩි හාමුදුරන්ට එහෙම හිතෙන්න ඕනේ. අර මගේ තාත්තා කියලා මොනවා කරත් හිතෙන්නේ නේද? දැන් අනිත් පැයට වැඩි මට විශේෂත්වයක් තියෙනවා. අනිත් පැයට වැඩි මට මේ අහවල් බලන මං කවුරුත් කියන්නේ යන්න ඕනේ. අපේ තාත්තා තාත්තා කියන්නේ ආපහු නැති. මොකටද මං කවුරුත් කියන්නේ? එහෙම නෙවෙයි. කොහොමද රාහුල ආම්බර හික්ුනේ? ඒකෙන් තමයි නිකන් දැක්කේ. කොහොමද හික්ුනේ? වැලිය අවුරක් උඩට දාලා මේ වැලියට ගාන්නේ මට අවවාද ලැබේවා කියලා හිතුවා. ඒකෙන් තමයි නිකන් දැක්කේ. නේද? ඒ වගේ තමන්ගේ දුවෙක් හරි පුතෙක් හරි කුංචි ළමයෙක් හරි මොනවා හරි දෙයක් අපිට කියනවා නම් ඒකේ ඇත්ත නැත්ත බලන්න තරම් අපේ හිත විවෘත වෙන්න ඕනේ. අන්නේ විවෘත නම් අපේ සුච ගතිය තියෙනවා. ඉතින් එහෙම නැත්නම් හැමදේම තරහෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපි බලමු මේ ධර්මදේශනා මාලාව ප්‍රායෝගිකත්වයට උදව් කරන ධර්මය අවබෝධ කරන කෙනෙක් නිවසේ ඉඳගෙන මොනවද කරන්නේ කරන්න ඕනේ කියලා තමන්ගේ ජීවිතය ගෙනියනකොට ධර්මානුකූලව නිවැරදි කර ගැනීම සඳහා කියලා ගහිච්ච ධර්ම දේශනා මාලාවක්. ඒක තමයි මේ බෞද්ධ නාලිකාවේ අරමුණ උනේ. අපි ඒකම කරමු. නොකරන්නේත් ඒක. කතා කර කර කතා කර කර ඉන්නවා. ආස්තිය කරුණු කතා කරගෙන ඉන්න. අපි අපි ඒකම කරමු. මේ සඳහා පෙර ගහිච්ච ධර්ම දේශනා මාලාවේ අද දවසේ ධර්ම දේශනාව තුලින් ධර්ම ශ්‍රවණය කරපු කවුරු හරි කෙනෙක්. මේ දායකත්වයේ දරපු අත්විතරක් නෙවෙයි කොතන හරි මේ ලෝකේ ධර්මයේ ශ්‍රවණය කරලා ඔව් මමත් කුසල සම්පන්නව ජීවත් වෙන්න ඕනේ කියලා දැඩි අදහසක් ඇති කරගත්තා නම් ඒ අනුව කටයුතු කරා නම් එහෙම කටයුතු කරන වාරයක් වාරයක් ගානේ මේ දායකත්ව දර්පයන්ට මහා පින් රැස් වෙනවා මහා පින් රැස් වෙනවා කෙනෙක්ගේ අපාගාමී ජීවිතයකට වැටෙන තියෙන තිබ්බ කෙනෙකුගේ ඒ ජීවිතය වෙනස් කරා වෙන්න පුළුවන් ඉඩ කඩක් ලොකු ඉඩ කඩක් තියෙනවා ඉතින් ඒ පින්ද එවැනි උතුම් තත්යකටපත් වෙන්නට කෙනෙකුට උදව් කරපු මේ පින්වත් අය හැම දිනාටම තමන්ගේ ජීවිතය සුපිත මුදිත කරගන්නත් මේ ජීවිතය සාර්ථක කරගන්නත් සංසාරික ජීවිතය සුපපත් කරගන්නත් උතුම් සැනසීමෙන් උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලුම ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති පිළිබඳව හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහා මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා සාදු